දානමය කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව ඒ වගේම අද වැනි උතුම් පොසොන් පොහෝ දිනයක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිව පිහිටුවා වදාළ ගෞතම බුදුසසුන চিරාත් කාලයක් මෙරටෙහි බැබලේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව සියලු සම්්‍යදෘෂ්ටික දෙවිවරු මේ රැස් කරන කුසල් අනුමෝදන් වී ලංකාද්වීපයේ සම්බුද්ධ ශාසනය නිති ආරක්ෂා කෙරෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතිව තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවවාදය අනුව පිහිටමින් අප්‍රමාදීව පිළිවෙත් දහම් පුරා නිවනින් සැනසෙන්නට තුන් ලෝ වාසී සියලු සත්වයින්ට අවකාශ සැලසේවා ඒ ඒ සඳහා උතුම් පොහෝ දින දේශනා කරන මේ ධර්ම දේශනාව ඒ හැම දිනාටම මහෝපකාරී වේවා කියන මේ යහපත් ප්‍රාර්ථනා පෙරදරි කොටගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන විශේෂයෙන්ම තමන්ගේ ජීවිතයේ පෞද්ගලික ප්‍රාර්ථනා වෙනුවට ලෝකය වෙනුවෙන් ශාසනය වෙනුවෙන් සමස්ත මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් තමන්ට දහමින් උපකාර කරන කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් යහපත් ප්‍රාර්ථනා පෙරදරි කොටගෙන තමයි අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරලා තියෙන්නේ. ඉතින් ඒක විශේෂ කාරණයක් හැටියට අපි දකිනවා. ඒ දායක පින්නතුන් විසින් අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ සුගතෝ ආදය. සුගතෝ ආදය මූලික කොටගෙන අද දේශනාව සිදු කරන හැටියටයි. සුගතෝ ආදය කියලා කියන්නේ සුගත අවවාදය. තථාගතයන් වහන්සේ විසින් දිනපතාම භික්ෂූන් වහන්සේලාට කරන බුද්ධාවවාදය තමයි සුගතෝ වාදය හැටියට හැඳින්වෙන්නේ. තථාගතයන් වහන්සේ දිනපතාම භික්ෂූන් වහන්සේලාට එකම අවවාදයක් සිදු කළ බව සඳහන් වෙනවා. අවශේෂ ධර්මදේශනා අත්‍යවශ්‍ය අවස්ථාවලදී විනය ප්‍රඥප්ති පැනවීම ආදී ඒ ධර්ම විනය කාරණා පැහැදිලි කර දීම වලට අමතරව නිතිපතාම භික්ෂුන් වහන්සේලාට කරන ලද අවවාදය තමයි සුගතෝ වාදයේ හැටියට හැඳින්වෙන්නේ. තථාගතයන් වහන්සේ එය චාරිත්‍රයක් හැටියටම සිදු කළ බව උන්වහන්සේගේ දිනචරියාව දක්වන තැන්වල පැහැදිලි කරනවා. උන්වහන්සේ උදෑසන පිණුසිඟා වැඩම කරලා ආහාර කෘත්‍ය නිම කරලා තමන් වහන්සේගේ සුගන්ධ කුටිය වෙත එහෙම නැත්නම් තමන් වහන්සේ වැඩ සිටින ඒ සෙනසුන වෙත වැඩම කරලා ඒ සේනාසනේ ඉදිරිපිට එහෙම නැත්නම් සුගන්ධ කුටිය ඉදිරිපිට පෑන් බඳුනක් භික්ෂුන් වහන්සේලා තියලා තියෙනවා තථාගතයන් වහන්සේට පාදෝවණය කරගන්නට. එතකොට එතන ආසනයක් පනවලා තියෙනවා. ඒ ආසනේ වාඩි වෙලා අර බඳුනෙන් පෑන් අරගෙන පාදෝවණය කරගන්න. එතකොට මේක චාරිත්‍රයක් හැටියට එදා කාලේ පවත්වලා තියෙනවා. වෙනත් කෙනෙක් විසින් පා ධෝවණය කිරීමට වඩා ඒ ආවාසයකට ඇතුල් වෙන තැන එහෙම පෑන් බඳුනක් සහ අසුනක් පනවලා තියෙනවා ආසනයෙන් වාඩි වෙලා Taman විසින්ම අර බඳුනෙන් පෑන්ගෙන පාදෝවණය කරගන්න. එතකොට දායක කාරකාදීන් විසින් විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා වැඩම කරගන්න අවස්ථාවක දායකීන් විසින් එහෙම පාදෝවණේ කළත් භික්ෂුන් වහන්සේලා හෝ බුදුරජාණන් වහන්සේට নিরතුරු පාදෝවණය කරගන්නට එබඳු අවකාශයක් තමයි සලසා තිබුණු බව ඒ ශාසන ඉතිහාසයේ තොරතුරු වල සඳහන් වෙන්නේ. ତොර තථාගතයන් වහන්සේ පිණ්ඩපාතයෙන් අනතුරු දන් වළඳලා උන්වහන්සේ ගන්ධ කුටියට සුගන්ධ කුටියට වැඩම කරන්නට පෙර ආතුව අර විදිහට පනවන ලද ආසනයේ වැඩ සිටමින් දෙපා දෝවණය කරලා එතකොට මේ විදිහට දිනපතාම තථාගතයන් වහන්සේ සුගන්ධ කුටිය ඉදිරිපිට වැඩ සිටිමින් භික්ෂුන් වහන්සේලාට කරන බුද්ධවවාදයේ කුමක්ද භික්කවේ අප්‍රමාදේන සම්පාදේත මහණෙනි අප්‍රමාදීව කුසල් සම්පාදනය කරන්න එහෙම නැත්නම් ප්‍රතිපත්ති පුරන්න නිර්වාණය සඳහා අවශ්‍ය ගුණධර්ම සම්පාදනය කරන්න දුර්ලභෝ බුද්ධුප්පාදෝ ලෝකස්මි ලෝකේහි බුද්ධෝත්පාදය දුර්ලභයි. දුර්ලභෝ manussත්ත පටිලාභෝ manussාත්ම භාවයක් ලැබීම දුර්ලභයි. ඊළඟට දුර්ලභා කන සම්පත්තිය ෂණ සම්පත්තිය දුර්ලභයි. දුර්ලභා පබ්බජ්ජා මහනකම දුර්ලභයි. දුර්ලභං සද්ධම්ම සවණං සද්ධර්මය ශ්‍රවණය කරන්නට අවකාශ ලැබීම දුර්ලභයි කියන මේ කාරණා පහ දිනපතාම තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට චාරිත්‍රයක් හැටියට සිහිපත් කරනවා. එතකොට මේ දේශනාව තමයි සුගතෝ වාදයේ හැටියට සඳහන් වෙන්නේ දිනපතාම නිතිපතාම කරන බුද්ධාවවාදයේ හැටියට. එතකොට මේක දිනපතාම සිහිපත් කරන්නේ කුමක් නිසාද? පින්නතුනේ අපි හැමදෙනාගේම විශේෂයෙන් ආර්ය භාවයට පැමුණුණු සෝවාන් ඵලයට සකෘදාගාමි ඵලයට අනාගාමි ඵලයට පැමුණුණු වික්ෂුන් වහන්සේලාට ඉන් ඔබට ಗುಣධම් වඩන්නට කිසිදු ගැටලුවක් නැහැ. උන්වහන්සේලා කොතෙක් ප්‍රමාදී වුණත් භව හතකට වඩා මේ සසරෙහි තව දුරටත් රැඳෙන්නේ නැති නිසා. නමුත් ප්‍රතඥ වික්ෂුන් වහන්සේලාට ගිහි පැවිදි සියලු දෙනාටම තියෙන දුර්වලකමක් තමයි බොහෝ අවස්ථාවන්හිදී එළඹෙන කරුණු අනුව තමන්ගේ ජීවිතයේ මූලික පරමාර්ථයන් අමතක වෙන ගිලිහෙන ගතිය. ද මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණේ අපි හැම කෙනාටම බොහොම දුර්ලභව. ඒ දුර්ලභව සමහර විට බොහෝ කාලයක් ප්‍රාර්ථනා කරමින් ඉඳලා වෙන්නට පුළුවන් අපි මෙතනට පැමුණුනේ. තථාගතයන් වහන්සේම දේශනා කරනවා මේ අනන්ත විශ්වයේහි අප්‍රමාණ සත්වයින් අපි කවදාද මනුලොවට යන්නේ කවදාද මනුලොවට පැමිණලා ගුණධම් වඩන්නේ කියලා ප්‍රාර්ථනා කරමින් සිටිනවා. ඒ වගේම දෙව්ලොව සිටින දෙවියන් අතර යම් දෙවි කෙනෙක් දෙව්ලොවෙන් චුත වෙන්නට ආසන්න වෙනකොට ඒ දෙවියන්ට ඒ චුත වීම පිළිබඳ ලක්ෂණ පහළ වෙනවා. අර මල්දම් මැලවිලා ඒ වගේම දහඩිය වැగిරෙන්නට දහඩිය වැగిරෙන ස්වභාවයක් මතුවෙලා මේ බඳු ගති ලක්ෂණ පහළ වෙනවා. එතකොට එහෙම වුණාම අවශේෂ දෙවිවරු හඳුනා ගන්නවා දැන් මේ දෙවියන් දෙව්ලොවෙන් චුත වෙන්නට ආසන්නයි. ඒ බඳු අවස්ථාවල අර හිතවත් කල්යාණ මිත්‍ර දෙවිවරු ඇවිදින් අර దేవතාවට ආරාධනා කරනවා නිදුකාණෙනි සුගතියට යන්න. සුගතියට ගිහිල්ලා ඒ දුර්ලභ වූ ලාභය ලබන්න කියලා ඒ දෙවියන්ට ආරාධනා කරනවා. එතකොට මේ කාරණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනකොට එක් භික්ෂුන් වහන්සේ නමක් අහනවා ස්වාමීනි ඒ දෙවියන් සුගතියයි කියලා හඳුන්වන්නේ කොමක්ද? එතෙන්දී තථාගතයන් වහන්සේ දේශනා කරනවා දෙවියන් සුගතිය හැටියට හඳුන්වන්නේ මනුෂ්‍ය ලෝකය. මනුෂ්‍ය ලෝකයට ආවොත් තමයි සද්ධා සම්පත්තියෙහි පිහිටලා ಗುಣධර්ම වඩන්නට පුළුවන් වෙන්නේ. දිව්‍ය ලෝකයේ සැපසහගත බව තියෙනවා. අපේක්ෂා කරන ආකාරයට සසරේ කරන ලද කුසල ශක්තිය අනුව සැප පුළුවන්. නමුත් සිත කය වචනය හසුරුවාගෙන ಗುಣධර්ම ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ උත්තරීය මනුෂ්‍ය ධර්මයන්ට පැමිණෙන්නට අවශ්‍ය සියලුම සුදුසුකම් තියෙන්නේ මනුෂ්‍ය ලෝකේ. ඒ නිසා තමයි දෙවියන් සුගතිය හැටියට මනුෂ්‍ය ලෝකය හඳුන්වන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ විදිහට අපිත් සමහර විට දිව්‍ය ලෝකේ ඉඳලා ඒ විදිහට අවශේෂ කල්යාණ මිත්‍රයින් දෙවිවරුන්ගේ ආරාධනාව පරිදි මෙහි ආවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අවශේෂ ආත්ම භාවයක ඉඳලා අපි කවදානම් මනුලොවට යන්නද කියලා අපේක්ෂා සහගතව ඉඳලා දිගු කලක් බලාපොරොත්තුෙන් ඉඳලා මෙතනට පැමුණුණා වෙන්නට පුළුවන්. නමුත් මනුෂ්‍ය ලෝකයේ මේ සියලු සුදුසුකම් අතර තියෙන එක්තරා දුර්වල ලක්ෂණයක් තමයි මේ මනුක්කයට සම්බන්ධ වුණාට පස්සේ මව් කුසින් බිහි වුණාට පස්සේ මේ ඉන්ද්‍රිය පද්ධතියට අපේ විඥානයේ ක්‍රියාකාරීත්වය බොහෝ කොට සීමා වෙන ගතියක්. ඒක එහෙම විය යුතු නැහැ. අවශ්‍ය නම් ඒ ඉන්ද්‍රිය ඉන්ද්‍රියන් අභිබව මේ විඥානයේ ශක්තිය අවදි කරන්නට පුළුවන්. නමුත් ඒක උත්සාහයෙන් අවදි කළොත් විනා ස්වභාවයෙන් මේ ඉන්ද්‍රිය පද්ධතිය හා බද්ධව තමයි විඥානයේ ක්‍රියාත්මක වෙන්නට පටන් දැන් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, යක්ෂ, പ്രേත ආදී ඕපපාතික උත්පත්තීන් ලබන තැන්වල කය බොහොම සියුම් නිසා ඒබඳු තැන්වල එහෙම ඉන්ද්‍රයන්ට හිරවීමක් එහි ඇත්තේ නැහැ. දැන් දෙවියන්ට දිබ්බ චක්කු, දිබ්බ සෝත ඒ කියන්නේ දිව්‍යමය ඇසකින් දකින්නට බොහෝ දුර තියෙන දේ ඉතා සූක්ෂම දේ දකින්නට පුළුවන් බොහෝ දුර තියෙන ඉතා සූක්ෂම ශබ්ද අහන්නට පුළුවන් ඒක ඒවා තමයි දිබ්බ චක්කු දිබ්බ සෝත හැටියට හඳුන්වන්නේ එතකොට මිනිස්සෙයින්ටත් එහෙම ඕනනම් පුළුවන් මේ ඇසට සීමා වෙන්නේ නැතිව ඒ ඇසත් උපකාර කරගෙන ඕනනම් දිබ්බ චක්කු ඥාණය උපදවන්නට පුළුවන් සිත පුහුණු කරලා හැබැයි ඒකට උත්සාහ කරන්නට ඕන වෙහෙසෙන්නට ඕන සමත භාවනාවන් ප්‍රගුණ කරන්නට ඕන ප්‍රථම ධාන ද්විතීය ධාන තෘතීය ධාන චතුර්ථ ධාන දක්වා දියුණු කරන්නට ඕන ඊළඟට චතුර්ථ ධානයෙන් සිත ඒකාග්‍ර කොටගෙන ඒ මනවින් සකස් කරන ලද පුහුණු කරන ලද සිත තමයි අර දිබ්බ චක්කු ඥානය සඳහා යොමු කරන්නේ පුහුණු කරන්නේ ඉතින් අන්න ඒ විදිහේ දීර්ඝ වැඩපිළිවෙලක් තුලින් තමයි මනුෂ්‍ය ලෝකේ උපන්න කෙනෙකුට ඒ දිව්‍යමය නේත්‍රය එහෙම නැත්නම් මේ පවතින නේත්‍රය අභිබවා දකින්නට හැකියාව දිනු කරන්නට පුළුවන් වෙන්නේ. ତොර දිබ්බසෝතත් ඒ වගේ පරචිත්ත විඥාන, පුබ්බේ නිවාසානුස්සති ඥාන, ඉද්දිවිද ඥාන ආදී අවශේෂ මේ අභිඥාවනොත් ඒ විදිහට තමයි. එතකොට නමුත් දෙවියන්ට උත්පත්තියත් සමගම දිබ්බ චක්කෝ දිබ්බ සෝත ඒවා පිහිටනවා. ඉතින් එහෙම පිහිටියා වුණාට එතන නැති සුවිශේෂත්වයක් මේ මනුස්ස ලෝකේ තියෙනවා. අර විදිහට මේ ಗುಣධර්ම ප්‍රගුණ කිරීමේ හැකියාව. ඒ හැකියාව තියෙන්නේ මනුස්ස ලෝකයේහි. නමුත් මිනිසුන් ඒ ශක්තිය අවදි කරගත්තේ නැත්නම් මේ ඉන්ද්‍රිය පද්ධතියට ඒ හැකියාවන් සීමා වෙනවා. ඉතින් එහෙම සීමා වුණාම හුඟා ප්‍රතඥන සත්වයින්ට තමන් සතු ශක්තිය වැටහෙන්නේ නැහැ. සසර ගමනේ දීර්ඝ කාලයක් අපේක්ෂා කරමින් ඉඳලා අන්න අයගේ ආරාධනා ලැබලා මෙතනට ඇවිත් තියෙන්නේ මනස සංවර්ධනය කරගන්නට උනාට මෙහි ආවට පස්සේ ඉන්ද්‍රිය සමග බද්ධ වෙලා ඒ ඉන්ද්‍රියන්ගෙන් අරගෙන දෙන අරමුණුත් එක්කලා ජීවිතේ දෝලණය වෙනවා විනා ඒවා සමග ඇලෙමින් ගැටෙමින් ඒවාට ප්‍රතිචාර දක්වමින් ජීවිතය ගලාගෙන යනවා විනා පැමුණුණු අරමුණ කුමක්ද කියලා බොහෝ දෙනාට සිහි කල්පනාවෙන් ගිලිහෙනවා දැන් අපට අද සමාජයේ බැලුවා වුණත් එදා සමාජයේ බැලුවා වුණත් කවදත් මේක තමයි බහුලවම ප්‍රකට වෙන කාරණේ. ඉතින් ඒ නිසා පැවිදි ජීවිතයටපත් වුණත් ඒ පැවිද්දාට පවා මේ ප්‍රතඥන ගතිය නිසා මේ මනුෂ්‍ය කය තුල විඥාණය සීමා සහිත වීම නිසා ඇතිවෙන මේ අර්බුදය පැවිද්දාටත් පොදුයි. ඒ නිසා තමයි නිරන්තරයෙන් සති සම්පජඤ්ඤය උපදවාගෙන ක්‍රියා කිරීම අවශ්‍ය වෙන්නේ. ඉතින් අන්නේ සතිය සම්පජඤ්ඤය උපදවන්නට තමයි බුදුරජාණන් වහන්සේ දිනපතාම මේ අවවාදය කරන්නේ මහණෙනි අප්‍රමාදීව කටයුතු කරන්න සිහියෙන් නුවණින් ක්‍රියාත්මක වෙන්න. ඒ කුමක් නිසාද මේ ලැබිලා තියෙන අවස්ථාව බොහොම දුර්ලභයි. බුද්ධෝත්පාදයක් ලැබෙන්නේ බොහොම දුර්ලභව කලාතුරකින්. මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙන්නේ කලාතුරකින්. ඒතකොට ශ්‍රණ සම්පත්තිය, සද්ධා සම්පත්තිය බොහොම කලාතුරකින් ලැබෙන්නේ. ඒ වගේම මහාන වෙන්නට ලැබෙන්නේ බොහොම කලාතුරකින් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන්නේ කලාතුරකින් දැන් මේ සියලු සම්පත් නුඹලාට සම්පාදනය වෙලා තියෙනවා ඒ නිසායි ලැබිච්ච ෂණය ලැබිච්ච අවස්ථාව අපතේ හරින්නේ නැතිව අප්‍රමාදීව සති සම්පජඤ්ඤයෙන් යුක්තව ක්‍රියාත්මක වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දිනපතාම අවවාද කරන්නේ අර ප්‍රතඥ සිත්වල බොහොම ඉක්මනින් ඒ සිහිනුවන යටපත් වෙලා පොදු ගති ලක්ෂණවලට නතු වෙන නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ අර විදිහට සුගන්ධ කුටියේ ඉදිරිපිට වැඩ සිටීමෙන් දිනපතාම මේ අවවාදය භික්ෂුන් වහන්සේලාට සිද්ධ කරන නිසා තමයි මේ අවවාදය සුගතෝ වාදයේ හැටියට දැක්වේ. එතකොට අද ධර්ම දේශනාවෙහි මාතෘකාව වෙන්නේ සුගතෝ වාදයයි. ඒ සුගතෝ වාදයේ දැක්වෙන කාරණා පහ පැහැදිලි කරමිනුයි අද ධර්මදේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. තථාගතයන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා අප්‍රමාදේන භික්කවේ සම්පාදේත. මේ අප්‍රමාදී කියන වචනය සම්බුද්ධ ශාසනයේ ඊටාම වැදගත් වචනයක්. අවසන් බුද්ධ වචනේ හැටියටත් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාදීව කුසල් දහම් සම්පාදනය කරන්න කියලා ප්‍රතිපත්ති සම්පාදනය කරන්නට කියලා කුමක් සඳහාද නිර්වාණ අවබෝධය සඳහා නිර්වාණ අවබෝධය සඳහා පුහුණු කරන ප්‍රතිපත්තිය පිළිබඳ අප්‍රමාදී වෙන්න. මොකද්ද ප්‍රමාදී බව කියන්නේ? මොකද්ද අප්‍රමාදී බව කියන්නේ? ප්‍රමාදී බව කියලා කියන්නේ පංචකාමයන් තුල සහ ක්ලේශයන් පාපයන් තුල নিমග්නව ජීවිතයේ අරමුණ ජීවිතයේ යථාර්ථය පිළිබඳව සිහිපත් නොවි අර පංචකාමයේ නැමැති සැඩ පහරටම හසු වෙලා ක්ලේශ ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම නැමැති සැඩපහරටම හසු වෙලා ඒ තුල নিমগ্নව සිටිනවා. තමන් මනුලොවට ආවේ කුමක් සඳහාද? තමන්ගේ ජීවිතයේ අරමුණු මොනවද? පරමාර්ථ මොනවද කියලා සිහිපත් වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රමාදී භව කියලා කියන්නේ. අප්‍රමාදී භව කියලා කියන්නේ අර පංචකාමයන් තුලම ගිලෙනවා වෙනුවට ඒ වගේම අකුසල ධර්ම, අසත් ධර්ම, පාප ධර්ම තුලම සිත ගිලී පවත්වනවා වෙනුවට ඒවා හිම මොසපත් වෙනවා වෙනුවට සිහිය උපදවාගෙන නුවණ උපදවාගෙන මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ අරමුණු මොනවද පරමාර්ථ මොනවද අප විසින් කළ යුතු නොකළ යුතු දේ මොනවද කියලා සිහිනුවන උපදවාගෙන අයහපතෙන් වැළකීලා අකුසලයෙන් වැළකීලා කුසලයට දහමට යොමු වෙන ගතිය තමයි අප්‍රමාදී බව කියලා කියන්නේ තරලව හඳුනාගත්තොත්. එතකොට අපිට සිහිය සහ නුවණ ඉපදුනොත් තමයි ඒ කාර්ය කරන්න පුළුවන් වෙන්නේ. සිහිය නුවණ උපදවා ගත්තේ නැතිනම් අපේ මනස හැම විටම අර ප්‍රමාදී ගති ලක්ෂණත් එක්ක තමයි පවතින්නේ. ඒ කියන්නේ එක්කෝ පංචකාමයක් එක්කලා ඇලී ගලී පවතිනවා. එහෙම නැත්නම් ඒ පංචකාමයේ හේතු කොටගෙන තවත් බොහෝ පව්කම් කරන අකුසල් කරන තැනකට පෙළඹෙනවා. ඒතර පංචකාමයේ ඇලී ගලී පවතිනවා කියන ස්වභාවයමත් ක්ලේශ ස්වභාවයක්. ඒ කියන්නේ තෘෂ්ණාව, උපාදානය, අවිද්‍යාව මුල් කොටගෙන තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒතර මේ ක්‍රියාවලිය හේතු කොටගෙන එතනත්තා බාහිර ලෝකයටත් අපරාධ කරන මට්ටමකට පංච දුස්චරිතෙහි යෙදෙන මට්ටමට සිතින්, කයින්, වචනයෙන් අසත් ධර්ම පාප ධර්ම වලට යොමු වෙන තැනකටත් ඒ තැනත්තා නැඹුරු වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ওই සමස්තය තමයි ප්‍රමාදී භවෙන්නේ ප්‍රමාදී භවෙන් නැගී සිටින්නට පුළුවන් හැකියාව තමයි ඒ සඳහා උපකාර වෙන සති සම්පජඤ්ඤය තමයි අප්‍රමාදී ගුණය හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ අප්‍රමාදේන භික්කවේ සම්පාදේත. මහණෙනි අප්‍රමාදීව සම්පාදනය කරන්න. මොනවද සම්පාදනය කරන්නේ? ඒ තමන් යොමුණු ප්‍රතිපත්තිය මේ මනුෂ්‍ය ජීවිතේ දියුණු කළ ගත යුතු ගුණ නුවණ කුසල් දහම් ඒවා සම්පාදනය කරන්නට අප්‍රමාදීව කියන්නේ සිහිනුවණින් යුක්තව ක්‍රියාත්මක වෙන්න. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ කාරණා පහක් පැහැදිලි කරනවා. බුද්ධෝත්පාදයේ දුර්ලභයි, මනුෂ්‍යාත්ම භාවයේ දුර්ලභයි, ෂණ සම්පත්තියේ දුර්ලභයි, මහානකම දුර්ලභයි, සද්ධර්ම ශ්‍රවණයේ දුර්ලභයි. දැන් මේ ඊටාම දුර්ලභ අවස්ථා තමයි අපට ලැබිලා තියෙන්නේ මහණෙනි නුඹලාට ලැබිලා තියෙන්නේ අන්න ඒ නිසා අප්‍රමාදීව කටයුතු කරන්න කියන උපදේශය තමයි තථාගතයන් වහන්සේ බුද්ධාවවාදයේ හැටියට භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ. එතකොට බුද්ධෝත්පාදයේ දුර්ලභයි කියලා කියන්නේ ඇයි? දැන් අපි මේ ඉපදිලා තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක. බුදුරජාණන් වහන්සේ අද ජීවමානව නැති වුණාට උන්වහන්සේගේ සද්ධර්මය සම්බුද්ධ ශාසනය පවතින. ඒ ශාසනය පවතින තාක්කල් අපට ඒ සසුනෙන් පිහිට ලබන්නට පුළුවන්. බුද්ධ ශාසනයයි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවයි. ඒ අනුශාසනාව ක්‍රියාත්මක වෙන කාලවකවානුව හඳුන්වනවා බුද්ධ ශාසනයක් පවතින කාලය. එතකොට මේ කාලවකවානුව තීරණය වෙන්නේ කුමක් මතද? ඒ තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පාරමිතා පුරන අවදීයේදී උන්වහන්සේ විසින් ගොඩනගන පාරමිතා ගුණ ශක්තිය කුසල බලය එහි ශක්තිය පවතින කාල සීමාව තමයි ප්‍රධාන වශයෙන්ම මේ බුද්ධ ශාසනයක ආයු කාලයයි කියලා හඳුන්වන්නේ එතකොට දීර්ඝායු ඇති බුදුවරුන්ගේ ශාසනවල ඒ තථාගතයන් වහන්සේ දිගු කලක් ජීවමානව වැඩ සිටින නිසා පරිණිරවාණයෙන් පස්සේ වැඩි කාලයක් ශාසනය පවතින්නේ නැහැ. නමුත් අල්පාෂ්ට බුදුරජාණන් වහන්සේලාගේ ශාසන උන්වහන්සේලා පිරිනිවන් පෑවෙන් පස්සේ දීර්ඝ කාලයක් පවතින. එතකොට දීර්ඝ කාලයක් පවතිනවා කියලා කිව්වට මේ කාල පරිච්ඡේදය ගොඩක් වෙනස් වෙන්නේ නැහැ. අර දීර්ඝාෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනය උන්වහන්සේලා ජීවමානවම බොහෝ කාලයක් පවතින. අල්පාෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනය ඒ වගේම කාලයක් පවතිනවා. හැබැයි උන්වහන්සේලා ඉක්මනින් පිරිනිවන් පාන නිසා පිරිනිවන් පෑමෙන් පසුව වැඩි කාලයක් පවතිනවායි කියන බව අපට හඳුනා ගන්නට පුළුවන්. මේ විදිහට සෑම බුදුවරයෙක්ම සසර ගමනේ එක වගේ ශක්තියක් ගොඩනගලා තියෙනවා. ඒ ශක්තිය සුළු ප්‍රමාණයකින් උස් පහත් වෙන්නට පුළුවන්. උන්වහන්සේලා සාංශාරික වශයෙන් ප්‍රඥාධික, වීර්‍යාධික, සද්ධාධික කියන ක්‍රම තුනකට තමයි පාරමිතා සම්පාදනය කරන්නේ. ප්‍රඥාධික බෝසත්වරු කියලා කියන්නේ ප්‍රඥාව මූලික කොටගෙන කටයුතු කරනවා. උන්වහන්සේලා සාරාංශක කල්පලක්ෂයක් වැනි කාලයක් ඒ කියන්නේ සම්බුද්ධ විවරණ ලැබුවාට පසුව සාරාංශක කල්පලක්ෂයක් අවම වශයෙන් පාරමිතා පිරිය යුතු වෙනවා. ඊළඟට සද්ධාධික බෝසත්වරු සම්බුද්ධ විවරණය ලැබීමෙන් පසුව අවම වශයෙන් අටාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පිරිය යුතුව පවතිනවා. වීර්‍යාධික බෝසත්වරු ඒ සම්බුද්ධ විවරණයෙන් පසුව උන්වහන්සේලා 116 කල්පලක්ෂයක් පාරමිතා පිරියුතුව පවතිනවා. එතකොට උන්වහන්සේලාගේ මේ මූලික වෙන ගුණාංගය මත පාරමිතා පුරන කාලයේ යම් යම් අඩුවැඩිකම් සිද්ධ වෙනවා. දැන් ප්‍රඥාධික බෝසත්වරු, සද්ධාධික බෝසත්වරු, වීර්‍යාධික බෝසත්වරු කියලා බෝසත් අවදීයේදී විශේෂත්වයක් තිබුණට බුදු වුණාට පස්සේ උන්වහන්සේලා ප්‍රඥාධිකයි, සද්ධාධිකයි, වීර්‍යාධිකයි කියලා එහෙම විශේෂත්වයක් නැහැ. ඇයිද විශේෂත්වයක් නැත්තේ? සම්මා සම්බුද්ධ කියන තැනටපත් වුනහම පරිපූර්ණයි. මොකොත් ආයේ අඩුවක් වෙනසක් ඇත්තේ නැහැ. ඒ පරිපූර්ණත්වයේ වගේම උන්වහන්සේලාට වාසනා ගුණ ඉතිරි වෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේලා නම් සසරේ පුරුදු කරගෙන ආපු ස්වභාවය රහත් වුණාට පස්සෙත් විද්‍යමාන වෙනවා. උන්වහන්සේලා සාංශාරිකව ප්‍රඥාව බහුලව පුහුණු කළා නම් උන්වහන්සේලා ප්‍රඥා අධික රහතන් වහන්සේලා හැටියට. ඊළඟට සද්ධාව බහුලව සසරේ පුහුණු කළා නම් සද්ධා අධික රහතන් වහන්සේලා හැටියට අරහත්ත්වයෙන් පසුවත් උන්වහන්සේලා ඒ සාංශාරිකව පුහුණු කරපු ගුණය යම් ප්‍රමාණයකට ප්‍රකට වෙනවා. ඒ මොකද රහතන් වහන්සේලා කෙලස් නැසුවට වාසනා ගුණය නසන්නේ නැහැ. වාසනා ගුණය කියන්නේ සාංශාරික පුරුද්ද. හොඳ හෝ නරක පුරුදු ඇබ්බැහි. ඒවා තමයි වාසනා ඒතර අරහත්ත්වයටපත් වුණාට පස්සේ නරක ඇබ්බැහි ඇත්තේ නැහැ. නමුත් හොඳ පුරුදු තවමත් ඉතුරු වෙලා තියෙනවා. සමහර විට කලාතුරකින් අර අකුසල මූලිකව සිදු නොවන නමුත් සමාජයේ අන් අය විසින් අනුමත නොකරන යම් යම් ඇබ්බැහිත් රහතන් වහන්සේලාට තියෙන්න පුළුවන්. ඒ වගේ ඇබ්බැහි තමයි අර පිළින්දිවච්ච මහරහතන් වහන්සේ ගැන කියවෙන්නේ වසල වාදයෙන් කතා කළා කියලා. එතකොට උන්වහන්සේ අන් අයට නිග්‍රහශීලීව පාපකාරී අදහසකින් කතා කරනවා නෙමෙයි. මොකද උන්වහන්සේලා තුල කෙලෙස් නැහැ. අරහත්ත්වයටපත් වෙලා නිසා. ඒතකොට අර භව පුරුද්දත් එක්කලා ඒ විදිහින් ආමන්ත්‍රණය කරනවා. එතකොට අර වක්කඩෙන් පැන්න රහතන් වහන්සේ නමක් ගැන කියවෙන්නේ. එතකොට සාංශාරික පුරුද්ද. නමුත් උන්වහන්සේලාට ඕනනම් හරියට අවස්ථාව තේරුම් අරගෙන අවශ්‍ය නම් ඒ ස්වභාවය වෙනස් කරගන්න පාලනය කරගන්නටත් පුළුවන්. නමුත් ඒ ඒ තරම් අවධානයක් ඒ සඳහා යොමු නොකළොත් අර සාංශාරික පුරුද්ද එතනදි මතුවලා එන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේලාගේ තියෙන විශේෂත්වය තමයි උන්වහන්සේලා සාංශාරිකව සද්ධාධිකව කටයුතු කළත්, වීර්‍යාධිකව කටයුතු කළත්, ප්‍රඥාධිකව කටයුතු කළත් බුද්ධත්වයෙන් පස්සේ ඒ සාංශාරික පුරුද්ද මත නෙමේ කටයුතු කරන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඒ ඒ අවස්ථාවේ හේතුඵල ධර්ම යෙදෙන ආකාරය මත තමයි එතන ක්‍රියා කරන්න ඕන කොහොමද? එතන කතා කරන්න ඕන කොහොමද? එතන සාධක හසුරවන්න ඕන කොහොමද කියලා හැම විටම නැවුම් ආකාරයෙන් තමයි ක්‍රියාත්මක සම්මා සම්බුදුරේ කොයිම අවස්ථාවකවත් පෙර කළ පුරුද්ද මත දේවල් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ පෙර කළ පුරුද්ද අනුව දැන් මේ මොහොතේ ක්‍රියා කරලා තේරුමක් නැහැ. මොකද හැම මොහොතකම හේතුඵල ධර්මතා වෙනස් වෙනවා. ඒ ඒ අවස්ථාවේ හේතුඵල ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන රටාව හඳුනාගෙන තමයි එතනට වඩා ඵලදායක විදිහට දේවල් ගොනු කරන්නේ. අර දැන් සාමාන්‍ය කතා ව්‍යවහාරයේදී බොහෝ දෙනා කියනවනේ ওই දාර්ශනිකයන්ගේ යම් යම් ප්‍රකාශන එකම ගඟකින් දෙපාරක් වතුර බොන්නට බෑ ආදි වශයෙන්. ඒතරේ කියන්නේ මොකක්ද? ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ නාම රූප ධර්ම බිඳි බිඳි යනවා අලුතෙන් ජනිත වෙනවා. ඒතකොට අභිනවයෙන් ජනිත වෙනකොට පෙර තිබුණ ස්වභාවයෙන් ඒ අච්චුව ඒ විදිහටම හමු වෙන අවස්ථාවක් නැහැ. හැම මොහොතකම දේවල් අලුත් වෙනවා. ඒතර සම්මා සම්බුදුවරු හැම විටම සිහියෙන් ඒකාග්‍රතාවයෙන් සහ නුවණින් සිහිය මතු කරගෙන ඒකාග්‍රතාවය මතු කරගෙන නුවණ මතු කරගෙන ක්‍රියාත්මක වෙන නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක పూర్ව භව පුරුදු අනුව දේවල් තීරණය කරන්න ක්‍රියා කරන්න යන්නේ නැහැ. ඒ මොහොතේ යෙදෙන හේතු හඳුනාගෙන ඊට අනුරූපීව නැවුම් ස්වභාවයකින් තමයි ක්‍රියාත්. එනිසා තමයි සම්මා සම්බුදුවරු ගැන කියනකොට කියන්නේ වාසනා ගුණ සහිතව කෙලස් ප්‍රහාණය කළා. සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කළා. එතකොට ඒ ගුණය උන්වහන්සේලා තුළ මතුවෙන නිසා උන්වහන්සේලා පෙර සසරේ ප්‍රඥාධික වුණත් සද්ධාධික වුණත් වීර්‍යාධික වුණත් ඒ වෙනස්කම බුද්ධත්වයෙන් පස්සේ ප්‍රකට වෙන්නේ නැහැ බුද්ධත්වයෙන් පස්සේ හැම බුදුවරයෙක්ම එක ස්වરૂපයෙන් අසම සම අසම කියලා කියනවා බුදුරජාණන් වහන්සේට අසම සම කියන්නේ උන්වහන්සේලා සමාන වෙන්නේ බුදුවරුන්ට පමණයි එතකොට බුදුවරුන්ට සමානයි වෙනත් කෙනෙකුට නෙමෙයි එතකොට මේ සමානත්වය ඇති වෙන්නේ අර කියන ගති ලක්ෂණත් එක්කලා අර පූර්ණත්වය සහ වාසනා ගුණ අහෝසි වීම කියන මේ කාරණාත් එක්කලා. එතකොට බෝසත්වරයෙක් අර විදිහට පාරමිතා පුරන කාල පරිච්ඡේදය තුල යම්තා කුසල් දහම් ජනිත කරගන්නවද උන්වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ උන්වහන්සේ සම්බන්ධ උන්වහන්සේ මූලික කොටගෙන ශක්තිය ක්‍රියාත්මක වෙනවා. උන්වහන්සේ පිරිනිවන් පෑවා වුණත් ඒ ශක්තිය ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා. නමුත් උන්වහන්සේට ඒවා හෝසි කර්ම. ඇයි උන්වහන්සේ එතනින් එහාට ලෝකේ නැති නිසා. නමුත් ඒ ශක්තිය ක්‍රියාත්මක කරන. අපි ඉහළට දාපු ගලක් බිමට වැටෙනකොට අපි එතන හිටියොත් අපේ හිස මත පතිත වෙන්න පුළුවන්. අපි එතන හිටියත් නොහිටියත් ඉහළට දාපු ගල් කැටේ බිමට වැටෙන. අන්න වගේ තථාගතයන් වහන්සේලා බෝසත් අවදී රැස් කරපු ඒ පාරමිතා ශක්තිය උන්වහන්සේලා ජීවමාන කාලේ උන්වහන්සේලා මුල් කොටගෙන එය ක්‍රියාත්මක වෙනවා. ඒ නැතත් ඒ ශක්තිය ලෝකයේ තුල දීර්ඝ කාලයක් සක්‍රිය වෙනවා. එතකොට ඒ කුසල බලය ලෝකයේ තුල සක්‍රිය වෙන තාක්කල් තථාගතයන් වහන්සේ වෙනුවෙන් වන්දනා කරන, පූජා කරන, උන්වහන්සේ වෙනුවෙන් ප්‍රතිපත්ති පුරන, උන්වහන්සේ වෙනුවෙන් මහාන වෙන විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම උන්වහන්සේ විසින් ජනිත කළ යම් යම් අකුසල කර්ම සක්‍රිය වෙන අවස්ථාවල ඒ උන්වහන්සේට නිନ୍ଦා අපවාද ලැබීම් ආදී එබඳු දේවලුත් ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ සසරේ ගොඩනගන ලද මේ කුසලා කුසල ශක්තිය ෂය වෙලා යනකොට උන්වහන්සේ ගැන කතා කරන උන්වහන්සේට වන්දනා කරන උන්වහන්සේ වෙනුවෙන් විහෙර විහාර හදන උන්වහන්සේ වෙනුවෙන් මහානදම් පුරන උන්වහන්සේ වෙනුවෙන් චෝදනා කරන එහෙම පිරිස් ෂය වෙලා ෂය වෙලා ෂය වෙලා ගිහිල්ලා ඒ තථාගතයන් වහන්සේ ගැනවත් උන්වහන්සේ දෙසූ දහම ගැනවත් වැඩි අවධානයක් නැති තැනකටපත් වෙනවා. අන්න එතකොට තමයි අපි කියන්නේ මේ ශාසනය අන්තර්ධාන උණයි කියලා. එතකොට ඒ අන්තර්ධාන වෙන තෙක් බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියත් නොසිටියත් බුද්ධ ශාසනය පවතිනවා. ඒ නිසා අදටත් අපි මේ ජීවත් වෙන්නේ බුද්ධෝත්පාද කාලයකයි. ඉතින් දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ඒ බුද්ධෝත්පාදය බොහොම දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අද එක බුදුවරයයි හෙට එක බුදුවරයයි වශයෙන් එහෙම බුදුවරු පහළ වෙන්නේ නැහැ එක් බුදුවරයෙකුට ඒ බුද්ධත්වයේ සඳහා බොහෝ කාලයක් සසරේ පාරමිතා පුරන්නට සිද්ධ ඒ කාලය අපට වර්ෂ වලින් ගණනය කරලා නිමා කරන්නට පුළුවන් කමක් නැහැ. තථාගතයන් වහන්සේ පවා එය දේශනා කරන්නේ කල්පවලින්. ඒකට හේතුව උන්වහන්සේ දේශනා කරන්නේ ලෝකයට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ලෝකයට අවබෝධ කරගන්න පුළුවන් විදිහේ වචන වලින් උපමා වලින් තමයි තථාගතයන් වහන්සේ ඒ කාරණා දේශනා කරන්නේ. එතකොට ප්‍රඥාධික බෝසත්වරයෙකුට පවා විවරණ ලැබුවට පස්සේ විවරණ ලබනවා කියලා කියන්නේ සසරේ මම බුද්ධත්වයටපත් වෙනවා කියන චිත්තඅදිෂ්ඨානය ඇති කරගෙන ඒ තුල වෙනස් නොවන ආකාරයෙන් ස්ථාවර වුණාට පස්සේ තමයි බුදුවරයෙකුගේ විවරණයක් ලබන්නේ. එතකොට මේ බුද්ධ විවරණය ලබන්නට පෙර උන්වහන්සේ මනෝප්‍රනිධාන වාප්‍රනිධාන වශයෙන් ඒ ප්‍රනිධානය කියන්නේ තමන්ගේ චිත්ත අදිෂ්ඨානය පුහුණු කරන්නට ඕන. දැන් අපේ ගෞතම බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී විවරණ ලබන අවස්ථාව වෙනකොට ඊට පෙර උන්වහන්සේ දීර්ඝ කාලයක් මනෝප්‍රනිධානය සම්පූර්ණ කළා. ඒ මනෝප්‍රනිධානය සම්පූර්ණ කරපු කාලය දැක්වෙන්නේ සත්සංඛ්‍ය කල්පලක්ෂයක් හැටියට. ඊළඟට මේ මනෝප්‍රනිධානය කියලා කියන්නේ මනසින් අදිෂ්ඨාන කරමින් මම බුද්ධත්වයට පත් වෙනවා කියන චිත්ත අදිෂ්ඨානයත් එක්ක මාත්‍රු විවරණ පීතෘ විවරණ ලැබමින් ඒ විදිහට දීර්ඝ කාලයක් සසරේ පුහුණු වෙනවා. ඊළඟට වාප්‍රනිධානයයි කියලා කියන්නේ වචනයෙන් ප්‍රකාශ කරමින් ඒ අදිෂ්ඨානය સિદ્ધ කරනවා. මුලින් චිත්ත අදිෂ්ඨානයක් හැටියට સિદ્ધ කරන එක තමයි මනෝ ප්‍රනිධාන. ඊළඟට වාප්‍රනිධාන වාප්‍රනිධාන කියලා කියන්නේ වචනයෙන් ප්‍රාර්ථනා කරමින් අදිෂ්ඨාන කරමින් පුහුණු කරන. එතකොට එහෙම පුහුණු කළ බව සඳහන් වෙනවා නවාසංඛ්‍ය කල්පලක්ෂය. එතකොට ඔක්කොම සොලසා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතා සම්පාදනය කරගෙන ඇවිත් තමයි දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාමුලදී විවරණ ලබන්නේ. ඒ විවරණ ලැබූ තැන ඉඳලා තමයි සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ල. දැන් මේ වචන අපි නිතර නිතර අහලා පුරුදු නිසා මේවා බොහොම සරල දේවල් වගේ අපට පෙනෙන්නට පුළුවන්. නමුත් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් කියලා කියන එකේ තේරුම මොකක්ද? අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක්. එතකොට මොකද්ද කල්පයක් කියන්නේ මොකද්ද අසංඛ්‍යයක් කියන්නේ කල්පය කියන වචනේ එක් එක් තැන එක් එක් අර්ථවලින් දැක්වෙනවා මෙතන කල්පයක් කියලා කියන්නේ එක් පෘථුවියක් නිර්මාණය වෙන්නට පවතින්නට විනාශ වෙන්නට සහ විනාශ වෙලා කියන ඔය අවස්ථා හතර එකතු වෙනකොට තමයි මෙතන කල්පයක් හැටියට හඳුන්වන්නේ. එතකොට යම් පෘථුවියක් නිර්මාණය වෙන්නට ගත වෙන කාලය හඳුන්වනවා අසංඛ්‍ය කල්පයක්. ඊට පස්සේ නිර්මාණය වෙලා පවතින කාලය හඳුන්වනවා තවත් අසංඛ්‍ය කල්පයක්. ඊට පස්සේ විනාශ වෙමින් පවතින කාලය හඳුන්වනවා තවත් අසංඛ්‍ය කල්පයක්. විනාශ වෙලා හිස් අවකාශයේ හැටියට කිසිවක් නැතිව පවතින කාලය හඳුන්වනවා තවත් අසංඛ්‍ය කල්පයක් හැටියට. එතකොට මේ අසංඛ්‍ය හතර එකතු වුනහම තමයි මහා කල්පයක් කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ පෘථුවියක නිර්මාණය, පැවතීම, විනාශය සහ විනාශ වෙලා පැවතීම. එතකොට මේ කාල හතරම එක හා සමාන කාල පරිච්ඡේද බව දැක්වෙනවා. එතකොට මේ කාල පරිච්ඡේදයක් හඳුන්වන්නේ අසංඛ්‍ය කල්පයක් හැටියට. ඒ අසංඛ්‍ය හතරක් එකතු වුනහම තමයි මහා කල්පය. එතකොට සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත්වරයෙක් විවරණ ගත්තාට පසුව කල්ප ලක්ෂයකුත් අසංඛ්‍ය හතරක්. ඒක තමයි සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් කියලා. ඒතර කල්ප ලක්ෂයක් කියලා කියන්නේ අර හතර එකතු වුනහම කල්පයයි ඒ වගේ ලක්ෂයක්. ඒ වගේ ලක්ෂයකුත් තව අසංඛ්‍ය හතරකුත්. එහෙමනම් 1 ලක්ෂ එකක්. ඊළඟට අට අසංඛ්‍ය කල්ප ලක්ෂයක් කියන්නේ කල්ප ලක්ෂයකුත් හතර ඒවා දෙකක්. ඒ කියන්නේ අසංඛ්‍ය 8ක් කියන්නේ එතනත් කල්ප දෙකක්. එතකොට ප්‍රඥාධික බෝසත්වරු කල්ප ලක්ෂයකුත් එකක්. සද්ධාධික බෝසත්වරු කල්ප ලක්ෂයකුත් කල්ප දෙකක්. එක් ලක්ෂ දෙකක්. ඊළඟට සොලසා සංඛ්‍ය කල්පලක්ෂයක් කියලා කියන්නේ කල්පලක්ෂයකුත් අසංඛ්‍ය දහසයක්. එතකොට එතන හතරයි. 1 ලක්ෂ හතරක්. ලක්ෂයකුත් කල්ප හතරක්. එතකොට මෙන්න මේ විදිහේ දීර්ඝ කාලයක් උන්වහන්සේලා පාරමිතා පිරිය යුතු වෙනවා විවරණ ලැබුවාට පසු. එතකොට විවරණ ලබන්නටත් උන්වහන්සේලාට නිකම්ම බෑ අර විදිහට මූලික වශයෙන් මනෝ ප්‍රනිධාන වා ප්‍රනිධාන ප්‍රගුණ කරන්න ඕන තවත් කල්ප ලක්ෂ ගණනාවක් මුළුල්ලේ. එහෙම පාරමිතා පුරාගෙන ඇවිල්ලා බුදුවරයෙක් විවරණ දෙන්නේ කවර බාධකේ කවර අභියෝගයේ ආවත් නැවතේ බුද්ධත්වයට පත් වෙනවා කියන අදිෂ්ඨානය වෙනස් නොවන தත්වෙට ස්ථාවර වුණාට පස්සේ තමයි බුදුවරයෙක් විවරණ දෙන්නේ. ඒ සඳහා ධර්මයේ සඳහන් වෙන්නේ manussත්තං manussාත්ම භාවයක් ලැබලා තියෙන්න ඕනේ පළවෙනි විවරණේ ලබනකොට ලිංග සම්පත්තිය වගේම පුරුෂයෙක් වෙන්නට ඕන හේතු ඒ සඳහා සාංශාරික කුසල් ගොඩනගලා තියෙන්න ඕන සත්තාර දස්සනක් බුදු කෙනෙක් හමුවට පැමිණෙන්නට ඕන පබ්බජ්ජා ඒ වෙනකොට පැවිද්දෙක් වෙන්නට ඕන ಗುಣ සම්පatti ධානාභිඥා උපදවාගෙන තියෙන්නට ඕන අධිකාරෝ ඒ බුද්ධත්වයේ සඳහා ඇති කරන ලද චිත් අදිෂ්ඨානයන් තියෙන්නට ඕන ඊළඟට ඡන්දතා කවර බාධකේ ආවා වුණත් ඒ බාධක මැඩගෙන බුද්ධත්වයේ තෙක් අඛණ්ඩව යාමේ කැමැත්ත උන්වහන්සේලා තුල තියෙනවා. මේ කරුණු අංග සම්පූර්ණ වුණු තැන තමයි සම්මා සම්බුදුරෙක් විසින් විවරණයක් දෙන්නේ මේ තැනත්තා අනාගතේ බුදු වෙනවයි කියලා. මොකද බුදු කෙනෙක් දේශනා කරන දේ වෙනස් වෙන්නේ නැහැනේ. වෙනස් වෙන්නේ නැත්තේ ඇයි? උන්වහන්සේ වෙනස් වෙන දෙයක් එහෙම ප්‍රකාශ කරන්නේ නැහැ. හරියට හේතුඵල ගණනය කරලා තමයි උන්වහන්සේ දේවල් දේශනා කරන්නේ. එතකොට එය වෙනස් නොවන ආකාරයෙන් පිහිටලා තියෙනවා නම් තමයි බුදු කෙනෙක් එය නියත කරුණක් හැටියට දේශනා කරන්නේ. එතකොට ඒ වෙනකොටත් කල්පලක්ෂ ගාණක් පුහුණු කරලා ඒන් පසුවත් අවම වශයෙන් කල්පලක්ෂයකුත් එක් කල්පයක් තාරාසංඛ්‍ය කල්පලක්ෂයක් කියන්නේ කල්පලක්ෂයකුත් මහා කල්පයක් පාරමිතා පුරන්න. එතකොට මොකක්ද මේ කල්පයයි කියන්නේ කියලා එක් අවස්ථාවකදී භික්ෂුන් වහන්සේ නමක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි කල්පය කියන්නේ කොච්චරක්ද? තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි එය වසර 100ක්ය දහසක්ය දසදහසක්ය ලක්ෂයක්ය ආදී වශයෙන් සංඛ්‍යාත්මකව ප්‍රකාශ කළ නොහැකි. එතෙන්දී භික්ෂුන් වහන්සේ අහනවා ස්වාමීනි ඒ සඳහා උපමාවක් කිව හැකිද? තථාගතයන් වහන්සේ දේශනා කරන උපමාවක් කියන්නට පුළුවන් කියලා උන්වහන්සේ දක්වනවා යොදුනක් දිග පළල උස ඇති හතරස් කොටුවක. යොදුනක් කියලා කියන්නේ සතපොම් 16ක්. සතපොම් 16ක් දිග, සතපොම් 16ක් පළල, සතපොම් 16ක් උස හතරස් කොටුවක අබෑට පුරවනවා. පුරවලා වසර 100කට එක අබෑටේ ගානේ ඉවත් කරගෙන ගියොත් කොච්චර කාලෙකින් ඒ කොටුව අබෑට වලින් හිස් වෙයිද? එතකොට ඊටත් වැඩි කාලයක් ගත වෙනවා කල්පයක් ගත වෙන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ඒ බඳු කල්ප ලක්ෂයක් සහ ඒ බඳු කල්ප ලක්ෂයකුත් එකක්. එතකොට සද්ධාධික බෝසත්වරු ඒ බඳු කල්ප ලක්ෂයකුත් තවත් දෙකක්. වීර්‍යාධික බෝසත්වරු ඒ බඳු කල්ප ලක්ෂයකුත් තවත් හතරක්. මේ විදිහට පාරමිතා පුරාගෙන එන්නට ඕන. ඉතින් ඒ නිසා තමයි දුර්ලභෝ බුද්ධප්පාදෝ ඒ වගේ චිත්ත අදිෂ්ඨානයක් ඒ වගේ කැපවීමක් ඒ වගේ වීරයක් ඒ වගේ මහා ප්‍රඥාවක් ඒ වගේ මහා කරුණාවක් ගොඩනගන්නට පුළුවන් සත්පුරුෂයෝ මහා පුරුෂයෝ ලෝකයේ අතිශයින් දුර්ලභයි ඒ දුර්ලභ වූ පුරුෂයන් අවදි වුණත් උන්වහන්සේලාට දිගු කලක් ගත වෙනවා එතනට පැමිණෙන්නට ඒ නිසා බුද්ධෝත්පාදය අතිශයින්ම දුර්ලභ කරුණක් ඒ දුර්ලභ අවස්ථාව අපට හමු වෙලා තියෙනවා කියලා සතුටු වෙන්නට පුළුවන්කම තියෙනවා ඒ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ පළමු කරුණ හැටියට දේශනා කරන්නේ මහන්නේ අප්‍රමාදීව ಗುಣධම් වඩන්න කුමක් නිසාද මේ බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි ඒ දුර්ලභ අවස්ථාව නුඹලාට ලැබිලා තියෙනවා දෙවෙනි කාරණය තමයි දුර්ලභෝ manussත් පටිලාභෝ manussාත්ම භාවයක් ලැබීම අතිශයින්ම දුර්ලභයි. manussාත්ම භාවයේ දුර්ලභයි කියනකොට හුඟක් තරුණ තරුණියන් කල්පනා කරන්නේ මේ එන්න එන්න ජනගහණය වැඩි වෙනවා. ඉතින් මොන දුර්ලභ බවක්ද තියෙන්නේ කියලා. වෙනතුනි අපට ඒ පෙනෙන්නේ අර ලිනේ ලිඳේ ඉන්න මැඩියට ලිඳ සමස්ත ලෝකයේ හැටියට හිතෙනවා වගේ අපට අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන ප්‍රමාණයත් එක්කලා තමයි අපට ලෝකය විශ්වය අපට ග්‍රහණය වෙන්නේ. නමුත් තථාගතයන් වහන්සේ අනන්ත විශ්වයේ සත්ව සමූහයා සමග සංසන්දනය කරනකොට එක කූඹි ගුලක කොච්චර කූඹියක්ද? එක කඩි ගුලක එක වේ ගුලක කොච්චර කඩියෝ වේයෝයක්ද? ඊළඟට මහ මුහුද එක වර්ග කිලෝමීටරයක් ඇතුළත කොච්චර සත්වයද මේ අවකාශය තුල එක් වර්ග කිලෝමීටරයක් තුල කොච්චර ශුද්ධ ජීවීන් නැද්ද මහ පොළවේ එක් වර්ග කිලෝමීටරයක් තුල කොච්චර ප්‍රාණීන් නැද්ද ඒ විදිහට සංසන්දනය කරලා බලනකොට අවශේෂ සත්වයින් අප්‍රමාණයි ඒ අප්‍රමාණ සත්වයින් අතර මිනිසුන් කෝටි මෙච්චරයි කියලා ගණනය කරන්නට පුළුවන් සංඛ්‍යාත්මකව ගිනිය හැකි ප්‍රමාණයක් තමයි මිනිස්සෙයින් ඉන්නේ. ඒ අතරිනුත් දැන් අපිට ලංකා ඉතිහාසයේම ඇතැම් යුගවල කියවෙනවා කෝටි 7ක් පමණ ජනගහනයක් ලංකාවේ හිටියයි කියන බව. ඉතින් අද ඉන්නේ කෝටි 2කට පොඩ්ඩක් වැඩි ප්‍රමාණයක්. එහෙමනම් දැන් වැඩි වෙලා නෙමෙයි අඩු වෙලා කියලායි කියන්නට වෙන්නේ. ඉතින් අපිට මේ වැඩි බවක් වගේ දැනෙන්නේ අර සම්පත් අඩු වෙනකොට ඒ වගේම ඒ සම්පත් නිවැරදිව ඒ ඉන්න පිරිස අතර බෙදිලා යන්නේ නැති වෙනකොට ඒ වගේම ඒ එක් ප්‍රදේශයක ජනගහන ඝනත්වය වේගයෙන් වර්ධනය වෙනකොට අන්න ඒ වගේ සීමා සහිත සාධකත් එක්කලා තමයි අපිට ජනගහනය වැඩි වෙනවා වගේ මේ ගැටලු අර්බුද අපිට මතුවෙන්නේ. නමුත් සමස්ත විශ්වය සමග සංසන්දනය කරලා බලනකොට මනුෂ්‍යාත්ම භාවයක් ලැබීම අතිශයින්ම දුර්ලභ කාරණයක්. ඒ දුර්ලභ බව කොච්චරද කියනවා නම් බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට මහණෙනි මහ මොහොතේ එක් ඇසක් කන වුණු කන කැස්බෑවෙක් ජීවත් වෙනවා නම් ඒ කන කැස්බෑවා අවුරුදු 100කට සැරයක් මොහොදු පතුලේ ඉඳලා ඉහළට මතු වෙනවා නම් ඒ මතු වෙනකොට මහ මොහොතේ පාවෙමින් තියෙන වියදණ්ඩක වියදණ්ඩ කියලා කියන්නේ ගවයෝ දෙන්නෙක් එකට ඈඳන්නට ඔය ගොවි මහත්තුරු හදාගෙන තියෙනවා ලී දණ්ඩක් ඒක ගවයාගේ කරට හොඳට හිටින හැටියට දෙපැත්තෙන් මට සිලුට් විදිහට සකස් කරලා දෙපසින් සිදුරු දෙකක් විදලා තියෙනවා ඒ ගවයාගේ ගෙලට තියලා කඹයක් දාලා ගැට ගන්න. ඒ කඹේ දාන සිදුර තමයි විය සිදුර කියලා එතකොට ඒ වියදණ්ඩක් දීර්ඝ කාලයක් පාවිච්චි කරන ගොවියෝ. ඉතින් එහෙම වියදණ්ඩක් ඉවත දාන්නේ කලාතුරකින්. එහෙම ඉවත දැම්මා වුණත් ඒක ජලයෙන් ගහගෙන ඔයට ගඟට වැටිලා මහ මොහොතට ගසාගෙන යන්නේ කලාතුරකින්. මහ මොහොතට ගියා වුණත් මොහොතේ ස්වභාවය තමයි මොහොතට වැටෙන හැම දෙයක්ම රළ පහරත් එක්කලා ගොඩට ගස්. දැන් මෙහෙම වැටුණු වියදණ්ඩක් මහ මොහොතේ පාවෙලා පාවෙවි තියනවා නම් ඒකත් කලාතුරකින් සිද්ධ ඒ කලාතුරකින් සිදුවෙන සිද්ධිය අතරතුර අර එක ඇසක් කනවුණු කැස්බෑවෙක් මහ මොහොතේ ඉන්නවා කියන්නේ ඒකත් කලාතුරකින් සිතන. ඒ කැස්බෑව අවුරුදු 100කට සැරයක් නම් මොහොදු පතුලෙන් උඩට එන්නේ ඒකත් බොහොම දුර්ලභ අවස්ථාවක්. හරියටම ඒ එන අවස්ථාවේදී අර වියදන්නේ අර කඹේ දාන සිදුර එහෙම නැත්නම් විය සිදුරෙන් අර කැස්බෑවගේ හිස අර විය සිදුරෙන් දමන්නට අවස්ථාවක් සැලසෙනවා නම් එහෙම එහෙම සිදුරෙන් හිස දමලා අර පෙනෙන නේත්‍රයෙන් එක හැක් දැන් අන්ධයිනේ එක හැක් කන වෙලානේ තියෙන්නේ. එතකොට අර පෙනෙන ඇසෙන් අවකාශය දකිනවා නම් මේ සිද්ධිය විය හැකි දෙයක්ද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් විමසන. එතකොට භික්ෂුන් වහන්සේලා සිහිපත් කරනවා ස්වාමීනි ඒක අවුරුදු 100කින් 1000කින් ලක්ෂකින් සිද්ධ වෙනවද කියන්න බෑ. බොහෝ දීර්ඝ කාලයකින් කලාතුරකින් වෙන්න පුළුවන් දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එය එච්චර දීර්ඝ කාලයකින් කලාතුරකින් විය හැකි ඊටත් වඩා දුර්ලභව කලාතුරකින් සිද්ධ වෙන දෙයක් තමයි මේ අනන්ත විශ්වයේ සත්ව සන්තතීන්හි සැරිසරන්නා වූ මේ සත්වයින් මනුෂ්‍යාත්ම භාවයකට පැමිණෙනවායි කියන කාරණා. වෙනතුනි අපිට බොහෝ දේවල් ලැබුණහම අපට ඒවා වටිනාකම අගේ වැටහෙන්නේ නැහැ. ඒවා අහිමි වුණාට පස්සේ තමයි අනේ අහිමි වුණා නැති වුණා ඒ කවදා ලැබෙයිද කියන ගැටලුව අපිට මතුවේ. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අවශේෂ ආත්ම භාවයකටපත් වුනහම අපි හිතමු උදාහරණයක් හැටියට කොහොඹුවෙක් වුණා කියලා. දැන් තථාගතයන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේශනා කළ මහියංගනේ කළ දේශනාවක් සඳහන් වෙනවා සිරිදෙස්ම කියලා. ඒ සිරිදෙස්මෙහි මූලික අන්තර්ගතය තමයි මිනිස්සෙක් හැටියට සංවර්ධනය වෙන්නට කල්ප කාලාන්තරයක් යනවා හැබැයි යම් අකුසලයක් කරගෙන ඇද වැටෙන්නට එක්ෂණයයි ගත වෙන්නේ. එහෙම ඇද වැටුනොත් පුරා කුහුඹුවන් බවට පත් වෙන්නට පුළුවන්. එහෙම වැටුනොත් නැවත නැගී සිටින්නට ආපහු බොහෝ කාලයක් ගත උදාහරණයක් ඇටියට ගත්තොත් අපි ඉනි මඟක ඉනි පෙත්තෙන් පෙත්ත ඉහළට නැගගෙන යනට ලොකු වෙහෙසක් මහන්සියක් ගන්න වෙනවා කාලයක් ගත වෙනවා. එතකොට ඉනි පෙත්තේ ඉහළටම යනකොට අවසාන ඉනි පෙත්ත හරියදී පයල ඉස්සලා වැටුනොත් ඒත් වැටෙන්නේ බිමටමයි. මුලදී මම පළවෙනිනි පැත්තෙන් වැටුනොත් ඒත් වැටෙන්නේ බිම තමයි. එතකොට කොතනින් වැටුණත් පතිත වෙන්නේ බිමට. ආපහු එතන ඉඳලා නැගිටලා යන්න වෙනවා. අර ඉහළට යන්න යන්න බිමට පතිත වෙනකොට සිද්ධ වෙන අනතුරත් බරපතලයි. මොකද වඩා ඉහළ ඉඳන්නේ වැටෙන්නේ. එතකොට ඒ සිද්ධ වෙන අනතුරට සාපේක්ෂව එතනටට නැවත නැගී සිටින්නට ගත වෙන කාලයත් බොහොම බරපතලයි. අන්න ඒ වගේ මනුෂ්‍යාත්ම භාවයක් වැනි තැනකට ඇවිදින් යම් කිසි කෙනෙක් පිරිහෙනවා නම් ඒක ඉතා බරපතල කාරණයක්. එහෙම පිරිහිලා පහලට වැටුනොත් නැවත නැගී සිටින්නට කොච්චර කාලයක් ගත වෙනවද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අර බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරන්නේ කඩිරලක් දැකලා ආනන්ද හාමුදුරුවෝ ඇයිද කියලා විමසනකොට පැහැදිලි කරන්නේ ආනන්ද මේ කඩිරලේ එකම කඩියෙක්වත් නැහැ පෙර සක්විති රජ නොවිච්ච කෙනෙක්. ඉතින් සක්විති රජ වෙන්නට තරම් කුසල් වඩවගත්තු අයත් ඒ කර්මය ගෙවි ගිහිල්ලා නැවත මිනිසුන් තිරිසනුන් ආදී වශයෙන් පරිහානියටපත් වෙලා පුරා කුහුඹුවන් බවටපත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණහම නැවත නැගී සිටමින් මනුලොවට පැමිණෙනවයි කියන එක කොතෙක් කාලෙකින් සිද්ධ වෙනවද කියලා කියන්න බෑ. ඇයිද ඒකට හේතුව කුහුඹුවෙකුට මම මනුෂ්‍ය ලෝකෙට යන්න ඕන කියලා ආකල්පයක් ඇති වෙන්න ඉඩක් නැහැනේ. ඒ වගේම මම මේ ඉන්න තැනට වඩා ටිකක් හොඳ සතෙක් වෙන්නට ඕන කියලාවත් ඌට අදහසක් එන්නට ඉඩක් නැහැනේ. ඌට තියෙන්නේ කුසගිනි නිවාගෙන ජීවිතය රැකගැනීමේ අපේක්ෂාව පමණයි. එතකොට ඒ සඳහා වෙහෙසෙනකොට ඒ සත්වයාට තෘෂ්ණා මූලික අකුසල චේතනා බහුලව ඇති වෙනවා විනා කුසල් සිතුවිලි ඇති වෙන්නට ඉඩක් නැහැ. ඉතින් ඒ වගේ ඉතා දුර්වල තැනකට වැටුනොත් නැවත මනස අවදි වෙන්න පහසු නෑ. ඒ නිසා තමයි බෝසත්වරු පවා තිරිසන් ආත්මවල උපන්නාට වටු කුරුල්ලෙකුට වඩා කුඩා ආත්මයකට යන්නේ නැහැ කියලා දැක්වෙන්නේ කුමක් නිසාද? ඊට වඩා කුරා කුහුඹුවන් මට්ටමටපත් වුනොත් විඥානය නැවත නගා සිටුවා ගන්නට පහසු නැහැ. ඒ නිසා බෝසත්වරයෙක් දැනගෙනම ඒ ඒ ආත්ම භව පරිහරණය කරන නිසා එතනින් පහළට යන්නේ නැහැ. ඉතින් ප්‍රත්‍යඥ සත්වයා තමන්ගේ දුර්වලකමත් එක්කලා එහෙම පහළට ඇද වැටෙන්නට පුළුවන්. එහෙම වැටුනොත් කොපමණ කාලෙකින් නැවත නැගී සිටිනවද කියන්න බෑ. ඊළඟට අපි හිතමු සිංහෙක් කොටියෙක් වගේ තිරිසන් සතෙක් වුණොත් ඒ සතාට කුසල් සිතුවිලි නෙමෙයි හැම විටම අන්‍ය සත්වයින් මරාගෙන අනුභව කරන්න ද්වේෂය, කෝපය, ලෝභය, තෘෂ්ණාව මෙබඳු ක්ලේශයන් තමයි හැම විටම මතුවෙන්නේ. එතකොට මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලත් මේක රැකගන්න බැරි වුණා නම් තිරිසනෙක් වෙලා නැවත මනුෂ්‍ය ලෝකෙට එන්නට කොහොමද අපි හිතන්නේ? අන්න ඒ වගේ බරපතල කාරණයක් මේ කියන කාරණය සුළු කොට සිතන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා සාමාන්‍ය තරුණ තරුණයන් වගේ තර්ක විතර්ක කරමින් මොන දුර්ලභ බවක්ද මෙච්චර මේ ජනගහනය වැඩි වෙනවා පාලනය කරගන්නටත් බැරුව කියලා එහෙම අපි අර පටු සීමා වලින් හිතන්නේ නැතිව පුළුල් විදිහට ලෝක ධර්මතා සමග විශ්වයේ අනන්ත සත්ත්ව සම්තතිය සමග සංසන්දනය කරලා ඒ වගේම මනුලොවට පැමිණීමේ ක්‍රමෝපාය ගැන හිතලා ඒන් පිරිහීම ඒන් පිරිහුනහම නැවත නැගී සිටින්නේ කොහොමද කියන කාරණා මේවා ගැන ටිකක් ਵਿਚාරපූර්වක විමසා බලනකොට තමයි අපිට ලැබිලා තියෙන අවස්ථාව කොච්චර දුර්ලභද කියලා දැනෙන්නේ. ඒ කාරණේ බුදුනෙතින් දැකලා තමයි අර දේශනා කරන්නේ අර වගේ උපමාවක් කන කැස්බෑවෙක් විය සිදුරෙන් අහස දකින්නා තරම් අතිශයින් දුර්ලභ අවස්ථාවක් තමයි මේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබී තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාව දැන් අපට ලැබිලා තියෙනවා. එනිසා ඒ අප්‍රමාදීව ක්‍රියා කරන්නට කියන බවයි බුදුරජාණන් වහන්සේගේ අවවාදය වෙන්නේ. ඊළඟට තුන්වෙනි කාරණය තමයි දුර්ලභ කන සම්පත්තිය. ෂණ සම්පත්තිය දුර්ලභයි. මොකද්ද ෂණ සම්පත්තිය කියන්නේ? බුදුරජාණන් වහන්සේ ෂණ සම්පත්තිය හැටියට හඳුන්වන්නේ කුසල් දහම් කරන්න, ගුණ දහම් වඩන්නට සාධක සම්පාදනය වුණු අවස්ථාව. ඒ අවස්ථාව හැටියට කරුණු හතරකින් ඒ කරුණු හතරක් දක්වනවා විශේෂයෙන් මනුෂ්‍යාත්ම භාවයක් ලැබීම මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවට පමණක් වැඩක් නැහැ දෙවැනි කාරණය තමයි අංග විකෘති නොවි. ඒ කියන්නේ පින්නතොනේ මනුලෝ උපදිනව ත්‍රි හේතුක ප්‍රතිසන්දි, ද්වි හේතුක ප්‍රතිසන්දි සහ අ හේතුක ප්‍රතිසන්දි. ත්‍රි හේතුක කියන්නේ අලෝභ, ද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් තුනෙන්ම යුක්තව කරන ලද කුසලයක් පදනම් වෙලා උත්පත්ති ලැබෙනවා. ඥාන සංප්‍රයුක්ත උත්පත්තියක්, ත්‍රි හේතුක උත්පත්තියක්. ඒ බඳු අයට තමයි ධාන, අභිඥා, මාර්ගඵලාදී ඒ භවයේ උත්සාහ කළොත් උපදවන්නට මූලික සුදුසුකම තියෙනවා. ඊළඟට ද්වි හේතුක උත්පත්තිය කියන්නේ ප්‍රඥාව නැහැ අලෝභ අද්වේෂ කියන කුසල මූලයන් දෙක පමණක් යෙදিলা කරපු කුසලයකින් උත්පත්තිය ලබලා. ඒ ඇයට මිනිස්සෙක් හැටියට ಗುಣධම් වඩන්න පුළුවන්. නමුත් ඒ භවය තුල ධාන අභිඥා මාර්ගඵල වලට පැමිණීමේ අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඊළඟ උත්පත්තිය තමයි අහේතුක උත්පත්තිය. අහේතුක උත්පත්තිය කියන්නේ අලෝභ අද්වේෂ කියන කුසල මූලයන් යෙදিলা ද්විහේතුක කුසලයක් කරගෙන තියෙනවා. නමුත් හේතු දෙකම බොහොම දුර්වලයි. අලෝභ අද්වේෂ කියන කුසල මූලයන් යෙදුනට ඒ කුසල මූලයන් දෙකම දුර්වල මට්ටමින් නම් යෙදিলা තියෙන්නේ. ඒ බඳු කුසලයක් විපාකත්වයට පැමිණෙනකොට අහේතුක විපාකයක් තමයි ඇති කරන්නේ. ඒ අහේතුක විපාකයකින් ඉපදුනොත් මනුෂ්‍ය ලෝකේ එකත් කුසල විපාකයක් තමයි. නමුත් ඒ සිතේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් තුනෙන් එකක්වත් ඒ විපාක සිතේ යෙදෙන්නේ නැහැ. ඒකයි අහේතුක සිත්ය. එතකොට ඒ බඳු විපාකයකින් අපි මනුලෝපන්නොත් අංග විකලව, මන්ද බුද්ධිකව, දුර්වල ආත්ම භාවයක් තමයි ලබන්නේ. ඒ බඳු අය අපිට බැලූ බැල්මෙන්ම හඳුනා ගන්න පුළුවන් මට්ටමේ බාහිර කායික විකෘතිතා, ඉන්ද්‍රිය විකලත්වයන් ඇතුව තමයි උත්පත්තිය ලබන්නේ. එතකොට දැන් මනුෂ්‍යාත්ම භාවයක් ලබනවා වගේම විකල නොවු ඉන්ද්‍රිය ඇතිව උත්පත්තිය ලබන්නට පුළුවන් වුණොත් තමයි ಗುಣධම් වඩන්න පුළුවන් ඊළඟට බුද්ධෝත්පාද කාලයක් තිබුණොත් තමයි ಗುಣධම් වඩන්න පුළුවන් වෙන්නේ. හතරවෙනි කාරණේ තමයි සද්ධා සම්පත්තිය. මිනිස්සෙක් වෙන්නට ඕන විකෘති නො වූ අංග ප්‍රත්‍යංග තියෙන්නට ඕන බුද්ධෝත්පාද කාලයක් වෙන්නට ඕන ඒ සියල්ලෙන් ප්‍රයෝජන ගන්නට නම් සද්ධාව පිහිටුවාගෙන ගුණයට නැඹුරු වෙන්නට පුළුවන් වෙනවා. ඒ නිසා සමහර තැන්වල මේ සුගතෝ වාදයේ දක්වන සමහර තැන්වල විශේෂයෙන් සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තය පැහැදිලි කරන ඒ අට කතාවේ දක්වලා තියෙනවා මේ ෂණ සම්පත්තිය වෙනුවට දුර්ලභ සද්ධා සම්පත්තිය එහෙමත් මේ කරුණු පහ දක්වලා තියෙනවා. ඒ කියන්නේ තුන්වෙනි කාරණේ ෂණ සම්පත්තිය හැටියට දක්වන්නේ ෂණ සම්පත්තිය වෙනුවට සද්ධා සම්පත්ති කියලා දක්වපු ඇතම් අවස්ථාත් අපට හමු වෙනවා අට කතාවල. එහෙම දක්වන්නට හේතුව තමයි දැන් මේ ෂණ සම්පත්තිය සම්පූර්ණ වෙන්නේ බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍යාත්ම භාවය අංග ප්‍රත්‍යංග විකෘති නොවීම සද්ධා සම්පත්තිය ආදී මේ කරුණු ඒකරාශී වෙච්ච තැනනේ ಗುಣධම් වඩන්න සුදුසු ෂණය වෙන්නේ. ඉතින් ඒ කරුණ වලින් දැන් බුද්ධෝත්පාදය කියන එක අපට ඉපදුනාට පස්සේ වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. මනුෂ්‍යාත්ම භාවය කියන එකත් ඉපදුනාට පස්සේ වෙනස් කරන්න බැහැනේ. අංග ප්‍රත්‍යංග විකෘතිද ප්‍රකෘතිද කියන එකත් ඉපදුනාට පස්සේ වෙනස් කරන්න බෑනේ. එතකොට මේ කාරණා තුනම අපි උත්පත්තිය ලබනකොට තීරණය වෙලා ඉවරයි. දැන් අපිට එතනින් එහාට තීරණය කරන්න තියෙන එකම සාධකය සද්ධා සම්පත්තිය. ඒ නිසා ශන සම්පත්තිය කියන එක අර්ථවත් වෙන්නේ සද්ධා සම්පත්තිය පිහිටුවාගෙන අපි ಗುಣධම් වැඩුවොත් පමණයි. එහෙම නැතුව දැන් අපි බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඉන්නෝ මනුෂ්‍යාත්මෙකුත් ලැබිලා තියෙනවා අංග ප්‍රත්‍යංගත් විකෘති වෙලා නැහැ. අපිට තමයි හොඳම අවස්ථාව ලැබිලා තියෙන්නේ දෙවියන්ටත් වඩා උසස් මිනිස්සු කිය කිය නිකන් අර සමාජය කියන්නේ වංශකබල් ගන්නවා කියලා. ඒ වගේ නිකන් Tamanට ලැබිච්ච අවස්ථාව ගැන මානාධිකව ප්‍රකාශ කරමින් හිටියා කියලා ශන සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්නට බෑ. ඒ නිසා අපිට ලැබිලා තියෙන දේවල් කොච්චර උසස්ද කොච්චර වැදගත්ද කියන කාරණේ මත නෙවෙයි අපේ ජීවිත අර්ථවත් වෙන්නේ. ඒ ලැබිලා තියෙන ඒවා කොච්චර નિවරදිව පාවිච්චි කරනවද කියන. බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. හැබැයි ඒක කොහොමද පාවිච්චි කරන්නේ? මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා තියෙන එක පාවිච්චි කරන්නේ කොහොමද? ඉන්ද්‍රිය විකෘති නොවේ ප්‍රකෘතිමත්ව ලැබිලා තියෙන එක පාවිච්චි කරන්නේ කොහොමද? දැන් දේවදත්ත හාමුදුරුව වගේ කෙනෙක් ගත්තාම උන්වහන්සේටත් ඔය ඔක්කොම ලැබුණනේ. හැබැයි ලැබිලා මොකද්ද කරගත්තේ ආනන්තරේ පාප කර්ම දෙකක්ම කරගෙන කල්පකාලාන්තරයක් නිරේ පැහෙන්නට මග හදාගත්තා. දැන් මේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙන කාලේ දේවදත්ත හාමුදුරුවෝ මනුස්ස ලෝකෙට එන්නේ නැතුව තිරිසන් ආත්මක හිටියානම් ඔය අනතුර කරගන්නේ නැහැ. ඉතින් එතකොට උන්වහන්සේ මනුස්ස ලෝකෙට ආවේ අකුසලයකින් නෙමෙයි කුසල විපාකයක් හැටියට තමයි මනුස්ස ලෝකෙට ආවේ. අංග ප්‍රත්‍යංග විකෘති නොවේ ප්‍රකෘතිමත්ව ලැබුවේ කුසල විපාකයක් හැටියට තමයි. බුද්ධෝත්පාද කාලයක උපදින්නට ලැබුණේ කුසල විපාකයක් හැටියට තමයි. ගිහි කලත් බෝසතාණන් වහන්සේගේ ඥාතිත්වය ලබන්නට ලැබුණේ පැවිද්දෙනුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වෙලා ඒ කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නට ලැබුණේ අකුසලෙන් නෙමෙයි කුසල විපාකේ. හැබැයි ඒ සියලු කුසල විපාක තමන් අවභාවිත කරගත්තු නිසා ෂණ සම්පත්තියෙන් ගිලිහුණා. ඒ නිසා ෂණ සම්පත්තිය කියන්නේ මේ කරුණු සියල්ලක් ගොනු වුණු අවස්ථාව යහපත සඳහා ගුණය සඳහා ප්‍රතිපත්ති සම්පූර්ණ කිරීම සඳහා යොදාගත හැකි අවස්ථාව. හැබැයි යොදා ගැනීම හෝ නොගැනීම තීරණය වෙන්නේ ලැබිලා තියෙන සාධක මත නෙමේ අපේ සද්ධා සම්පත්තිය සහ අපේ ප්‍රතිසම්පජඤ්ඤ මතයි. එනිසා ශන සම්පත්තිය වෙනුවට සද්ධා සම්පත්තිය දක්වලා මේ බුද්ධ අවවාදය පැහැදිලි කරන තැනොත් අපට අට කතාවල හමු වෙනවා. ඒ දෙකෙන් කොයික තිබුණත් එහි ගැටලුවක් ඇති කරගන්නට දෙයක් නැහැ. කුමක් නිසාද? ෂණ සම්පත්තිය කියන කාරණයට සද්ධා සම්පත්තියත් ඇතුළත්ව දේශනා කරලා තියෙන නිසා. ඊළඟට හතරවෙනි කාරණය තමයි දුර්ලභ පබ්බජ්ජා මහානකම දුර්ලභයි. මහානකම දුර්ලභයි කියලා කියන්නේ අපි මුලින්මත් සිහිපත් කළා මේ මනුෂ්‍ය ලෝකෙට පැමුණුනහම මේ ඉන්ද්‍රිය පද්ධතිය සමග බද්ධ වුණහම පොතඥ මනස හැම විටම මේ ඉන්ද්‍රයන්ට පැමිණෙන අරමුණු ආස්වාදනය කරමින් එහි ඇලී ගලී වාසය කරන්නට තමයි වැඩි රුචිකත්වයක් දක්වන්නේ. එතකොට කාමේහි ඇලෙන ගතිය. කාම කියන්නේ කැමැති. මොනවද කැමැති? ඇසින් දකින්නට කැමැති, කනෙන් අහන්නට කැමැති. මේ පංචේන්ද්‍රයන්ගෙන් විඳින්නට කැමැති දේවල්. ඉතින් සත්වයෝ කාමයේ මුල් කොටගෙන, කාම තණ්හාව මුල් කොටගෙන පවතින නිසා ඒ කාමයේහි නිතර ඇලෙන ගැලෙන මොසපත් වෙන ගතිය බහුලයි. ඒ බඳු සත්වයින් අතර නෛෂ්කාම්‍ය සංකල්පනා ගොඩනගාගෙන කාමයන්ගෙන් නික්මෙන්නට මහානකමට යොමු වෙන්නට සිත් පහළ වීමත් අතිශයින්ම දුර්ලභ කාරණා. ඒකට එක්කෝ සාංශාරික හුරුවක් තියෙන්නට ඕන. එහෙම නැත්නම් සද්ධර්මයේ ශ්‍රවණය කරලා, කල්යාණ මිත්‍රයන්ගේ අසුර ලබලා, මේ ලෝක ධර්මතාවයන් තේරුම් අරගෙන සිහියෙන් නුවණින් කල්යාණ මිත්‍ර ඇසුරක් ඇතුව කටයුතු කරන කෙනෙකුට තමයි ඒ සඳහා යම්කිසි යොමු වීමක් වෙන්නේ. එහෙම නැත්නම් සාංශාරික ප්‍රාර්ථනාවක්, චිත්ත අදිෂ්ඨානයක් ඒකට හේතු වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් භව පුරුද්දක් ඒකට හේතු වෙන්නට පුළුවන්. මේ කවර හෝ කාරණා පාදක කොටගෙන මේ කාම ලෝකයේ තුල කාමයන්ගෙන් නික්මෙන්නට යම් කෙනෙකුට සිතෙනවා නම් ඒක අතිශයින්ම දුර්ලභ අවස්ථාවක්. ඒ නිසා තමයි දුර්ලභ පබ්බජ්ජා මහානකම දුර්ලභයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එක් අවස්ථාවකදී ජම්බුකාද කියන පිරිවැජියා සරියොත් මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ධර්ම විනයෙහි කුමක්ද දුර්ලභ? සරියොත් හාමුදුරුවෝ දේශනා කරනවා මේ ධර්ම විනයෙහි මහානකම පැවිද්ද තමයි අතිශයින්ම දුර්ලභ. එතකොට ජම්බුකාද පිරිවැජිය අහනවා ඉතින් පැවිදි වෙච්ච අය ඉන්නවනේ පැවිදි වුණු කෙනාට මොකක්ද දුර්ලභ? පැවිදි වුණු කෙනාට දුර්ලභම කාරණේ තමයි පැවිද්දෙහි සිත అలවා වාසය කිරීම. එතකොට පැවිද්දෙහි සිත అలවා වාසය කරන අයත් ඉන්නවනේ. එහෙම අයට මොකද්ද දුර්ලභ? එහෙම අයට දුර්ලභ ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන අයත් ඉන්නවනේ. එහෙම අයට මේ තමන්ගේ පරමාර්ථය විමුක්තිය සාධනය කරගන්නට කොතෙක් කල් ගත වෙනවද? එහෙම අයට වැඩි කලක් ගත වෙන්නේ ඉක්මනින්ම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළින් පලනෙලා ගන්නට පුළුවන් කියලා සරියුත් හාමුදුරුවෝ සිහිපත් කරනවා. එතකොට මේ ගමන් මඟ ඉදිරියට යන්නට පුළුවන් වෙන්නේ තාම කලාතුරකින් කෙනෙකුට මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන මිනිසුන් අතර දහසකට එක්කෙනෙකුටවත් දසදහසකට එක්කෙනෙකුටවත් ලක්ෂයකට එක්කෙනෙකුටවත් මේ චිත්ත සංකල්පනා මතු වෙනවයි කියලා තීරණය කරන්නට පහසු ඒ එහෙම මතු වෙන්නටත් බුද්ධෝත්පාද කාලයක් තියෙන්නට ඕන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථා සැලසෙන්නට ඕන එහෙම නැත්නම් උන්වහන්සේලාටත් ඒ චිත්ත සංකල්පනා මතුවෙලා ඒ සඳහා අවකාශ සැලසෙන්නේ නැහැ දැන් අපි හිතමුකෝ සාංශාරික වශයෙන් එහෙම පැතුමක් අදිෂ්ඨානයක් කුසල බලයක් සසර හුරුවක් තිබුණයි කියලා ඒ තිබුණා උනත් බුද්ධෝත්පාදයක් නැතිනම් වෙනත් වෙනත් ශ්‍රමණ නිකායන්හි පැවිදි වුණයි කියලා මහානකමක් තුල වැඩි අර්ථයක් ගොඩනගා ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් බුද්ධෝත්පාද කාලයක පැවිදි වෙන්නට අවස්ථාව ලැබෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභ අවස්ථාවක්. බුද්ධෝත්පාදයක් දුර්ලභයි. ඒ බුද්ධෝත්පාද කාලයක් තුළ Tamanට මහන වෙන්නට සිතුවිලි පහළ වීමත් දුර්ලභයි. ඊළඟට පස්වෙනි කාරණය දුර්ලභං සද්ධම්ම සවණං. සද්ධර්මයේ ශ්‍රවණය කිරීම දුර්ලභයි. ඇයි ඒ? සද්ධර්මයේ ලෝ පහළ වෙන්නේ බුදුවරයෙක් ලෝ පහළ වුණු කාලයක පමණයි. බුදුවරයෙක් ලෝ පහළ නොවේ නම් සම්බුද්ධ ශාසනයක් නැහැ. සම්බුද්ධ ශාසනයක් නැතිනම් සද්ධර්ම ශ්‍රවණයක් නැහැ. ලෝකයේ පිළිබඳව යම් යම් කරුණු අහන්නට අවස්ථා සැලසෙන්නට පුළුවන්. කුසල අකුසල කර්මයන් පිළිබඳව යම් යම් දේශනා බුදවරු නැතත් අන්‍ය ශාස්ත්‍රවරු විසින් ප්‍රකාශ කරනවා. නමුත් මේ ආර්ය මාර්ගය සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵලය සඳහා මඟ දේශනා කරන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගය දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ සම්මා සම්බුදු කෙනෙක් විසින්ම පමණයි. එතකොට සම්මා සම්බුද්ධ ශාසනයක් පවතින කාලයක විතරයි අපට චතුරාර්ය සත්‍ය පිළිබඳව ආර්ය ශ්‍රාංක මාර්ගය පිළිබඳව දැන ඉගෙන ගන්න ලැබෙන්නේ ඒ ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණොත් පමණයි අපට ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරෙන්න පුළුවන්. සද්ධර්ම ශ්‍රවණයයි කියලා කියන්නේ මොන මොනවා හරි කාරණා ටිකක් කියනවා කියන එක නෙමෙයි. චතුරාර්ය සත්‍ය සහ ආර්ය ශ්‍රාංක මාර්ගය පදනම් කොටගත්තු නිර්වාණගාමිනී මාර්ගය පැහැදිලි කරන දේශනා. හේතුඵල ධම, ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය, ඊළඟට ආරෂ්ඨාංග මාර්ගය, ස්කන්ධ ධාතු ආයතන මේවා පිළිබඳව පැහැදිලි කරමින් කරන දේශනා තමයි සද්ධර්ම දේශනා. ඇයි ඒවයි ප්‍රඥාව උපදවාගෙන විමුක්ති මාර්ගයට යොමු වෙන්නට උපකාර වෙන්නේ. ඉතින් ඒ බඳු දහමක් අපට අහන්නට ලැබෙන්නම බුද්ධෝත්පාද කාලයක විතරයි. සම්බුදු සසුනක් පවතින කාලයක පමණයි. ඉතින් බුද්ධෝත්පාද කාලය දුර්ලභ නිසා සම්බුද්ධ ශාසනය දුර්ලභ නිසා ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබීමත් දුර්ලභයි. දැන් අපට පේනවා බුද්ධෝත්පාද කාලයේ තිබුණත් සම්බුද්ධ ශාසනය පැවතුණත් හැබැයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන අවස්ථා ඒත් දුර්ලභ වෙන්නට පුළුවන්. බොහෝ දෙනා තම තමන්ගේ මති මතාන්තර අනුව ධර්මය විපරීත කරමින් යම් යම් කරුණු පැහැදිලි කරන්නට පටන් ගන්නකොට තමන්ගේ මතවාද ලෝකයට දේශනා කරන්න උත්සාහ කරනකොට සැබෑ සද්ධර්ම දේශනා සොයාගෙන ඒවා ශ්‍රවණය කරන්න ලැබෙන අවස්ථා වඩා දුර්ලභ වෙනවා සංකීර්ණයි. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දිනපතාම භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි අප්‍රමාදීව ಗುಣධම් සම්පාදනය කරන්න බුද්ධෝත්පාද කාලය දුර්ලභයි මනුෂ්‍යාත්ම භාවයක් ලැබීම දුර්ලභයි ෂණ සම්පත්තිය දුර්ලභයි මහානකම දුර්ලභයි ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි මේ දුර්ලභ සියලු අවස්ථා නුඹලාට සම්පාදනය වෙලා තියෙනවා ඒ නිසා අප්‍රමාදීව ගුණ නුවණ දියුණු කරන්නට ක්‍රියා කරන්න කියලා දිනපතාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා මේ දේශනාව සුගතෝ ආදේ හැටියට හඳුන්වනවා ඉතින් මේ දහම් කරුණෝ සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ ධර්ම කරුණු අනුව සිත පිහිටුවාගෙන මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයෙන්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 වගේම සියලු සම්්‍යදෘෂ්ටික දෙවිවරු මේ කුසල් සතුටින් අනුමෝදන්ව ලංකාද්වීපයේ සම්බුදු සසුන නිති ආරක්ෂා කෙරෙත්වා කියන ප්‍රාර්ථනාව ඒ වගේම තථාගත සම්බුදු පියාණන්ගේ අවවාදයේ අනුව පිහිටමින් අප්‍රමාදීව පිළිවෙත් දම් පුරා නිවනින් සැනසෙන්නට තුන් ලෝ වාසී සියලු සත්වයින්ට අවකාශ සැලසේවා ඒ සඳහා උතුම් පොසොන් පොහොත් දින දේශනා කළ මේ ධර්ම දේශනයේ මහෝපකාරී වේවා කියන මේ උදාර ප්‍රාර්ථනාවන් පෙරදරි කරගෙනයි සමිත රත්නායක වෛද්‍යතුමන් ඒ වගේම නිලෝකා ආශනී මදරසිංහ වෛද්‍යතුමිය අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ ඒ යහපත් ප්‍රාර්ථනා ඇතිව හැම දිනාටම ධම්ම අසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ පිංකමක් තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ පිංකමක් ඒ දෙආකාර කුසලයේ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිස්වරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ගෙහෙන් ආරක්ෂා කෙරෙත්වා දායකත්වයේ දන්න පින්නතුන්ටත් ලංකාවාසී ලෝකවාසී හැම දිනාටමත් දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොමදව සලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදීන් සහ සියලු පින් කැමති සත්වයෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දිනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රවන්තරයන් දුර වේවා ආයුරාෝග්‍ය සම්පත් වර්ධනය වේවා මේ උතුම් බුද්ධාවාදෙහි පිහිටා ගුණනුවණ සම්පාදනය කරමින් තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් අවබෝධ කරන්නට ඔබ අප හැම දෙනාටම මේ උදාර කුසලය හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දෙනාටම තෙරුවන් සරණයි.